teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සිතිජ සංතාගාරයේ වාඩි වී හිඳින අපේ සැකසඳුනි. අදත් අපි සංතාගාරයේ වාඩි වී සාකච්ඡා කරන්නට යන්නේ එකඟතාවයක් ඇතුව අපි අතර මුලින්ම ඇති වෙච්ච අපේ එකඟතාවය තමයි හද මනස මායිම් කරන ඉන්ගල් ගලවන්නට අපි සැදී පැහැදී ඉදිරියට යමු කියලා. අදත් ඔබට තියෙන ආරාධනය ඒකයි. අපේ හද මනස සීමා කොට තිබෙන අපේ සිතිජය සීමා කොට තිබෙන ඉන්ගල් දෙස විපරමින් බලමු. අද අපි සාකච්ඡා කරන මේ මොහොත වෙනකොට අපේ රටේ එක්තරා විදිහක අමාරු තත්ත්වයක්, අර්බුද තත්ත්වයක්, දේශපාලනික වශයෙන් උත් විසාද අර්බුදකාරී ව්‍යාකූල තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම ජන ජීවිතයේ සමහරලාට අමාරු තත්යකට එන්නට පුළුවන් ඉදිරි මාස දෙක තුනේ අපි දැන් මේ කරුණු කාරණා කොහොම සිද්ධ වෙයිද කියලා. නමුත් මේ අමාරු තත්ත්වයන් එන්න ඇත්තටම මේ අරුබුද චක්‍රයෙන් චක්‍රය වලල්ලෙන් වලල්ල නිරන්තරයෙන් අපේ ජීවිතයට මුණ ගැහිලා තියෙනවා. අපි කලාපයේ අනිත් රටවල් ලෝකේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කරලා බලද්දී අපිට පේනවා අපි මොකක් හරි මුල්ලේ ඉඳලම යම්කිසි වරද්දගත්තු තැනක් තියෙනවා දෝ කියලා. අත වශයෙන් සිතේජ සංభాෂණය උඩ තට්ටුවේ නැත්තම් දෘශ්‍යමාන මට්ටමින් මේවා ගැන කතා නොකොට කතා කරමින් හිටීමේ යට තට්ටුවේ ගැඹුරේ අපි කල්පනා කරන ආකාරය අපේ චින්තා මාර්ග පිළිබඳ ප්‍රශ්න. ඒ සමහර එවහුඟක් ගැඹුරට ගිහිලා බලන්න නෑ. අත්වශ අපි ලෝකේ බලන්නේ කොහොමද? දකින්න කොහොමද? ලෝකේ යථාව තේරුම් ගන්න කොහොමද? නැත්නම් යථාව කියන්නේ හුදෙක් තේරුම් ගැනීමට පමණක් තියෙන දෙයක් නෑ. අපි නිර්මාණය කරමින් ඉන්නවාද? වගේ කරුණු කාරණා තමයි සිතිජ සිතිජ සංభాෂණයේ සාකච්ඡාවට අදාළ වෙමින් තිබිච්ච කරුණු කාරණා. දැන් අපි ඇවිල්ලා තියෙන අද උඩ තට්ටුවේ ගැටලුව තමයි දේශපාලන ගැටලුව. සමහරලාට කල්පනා කරලා බැලුවොත් පේනෙන්න ඕන අපේ හිස්වල ඔළුවල ස්වභාවිකයි සාමාන්‍යයි කියලා සැලකෙන එක්තරා මූල කේන්ද්‍රීය සංකල්පයක් තියෙනවා. රාජ්‍යත්වය පිළිබඳ සංකල්පය. මේ රාජ්‍යත්වය කියන වචනේ ටිකක් පරණ වචන. රජ මුල් කරගත්ත දේකුත් තියෙනවා. රජු කෙනෙක් මුල් කරගත්ත දෙයක්. ඉතින් මේ රජු කියන කෙනා ආයතනය අපිට හරි ස්වභාවිකයි. මේක සාමාන්‍යයි වගේ පේන්නේ. දැන් අන්න ඒක එතන ඒ ස්වභාවිකතාවය අපිට ඇති වෙන්නේ කොහොමද? ඒක සාමාන්‍යද නැද්ද කියලත් දේශපාලන විද්‍යාව පැත්තෙන් කල්පනා කරලා බලන්න වටිනවා. මානව විද්‍යාව, ඉතිහාසය, සමාජ විද්‍යාවන් දිහා බලන මේ රාජ්‍යත්වයේ රජු කියන අදහස සමාජයක ලෝකයේ පැන නැගිච්ච කාලවකවාන තියනවාද? ඒක ස්වභාවිකද? ඒ එක්තරා කාලයකදී ලෝකෙන් ඉක්ුත් විය යුතුයද විය යනවා නම් හොඳද? වගේ කල්පනා කරන්න දේවල් අපිට මේ තියෙනවා මේ රජු කියන අදහසත් එක්ක. ඇත්ත වශයෙන්ම වචනය මේ රාජ්‍ය කියන වචනේ ඉන්දියානු පංචාල දේශයේ මතුවෙච්ච වචනයක් රාජ කියන වචනේ. මේ වචනේ ආරම්භක වශයෙන් තිබුණේ වෙන තේරුමක් වෙන හේතුවක් වෙන දේවල් වෙන පුද්ගලෝ සම්බන්ධ කරගෙන ඒක ඔබ මගේ අනුමානයක් මම මේ වෙලාවේ ඔබට කියන්න යන්නේ. මහරාජ කියන වචනේ අදත් පාවිච්චි කරනවා ඊතා ඉහළ ගණේ යෝගීන්ට. පුරාතනයේ ඍෂිවරුන් කියලා අපි අද නම් කරන කිසියම් ශක්ති විද්‍යාවක පාරම්ප්‍රාප්ත වෙච්ච බල සම්පන්නින්ට කියපු වචනේ ත්‍රාජ කියන වචනේ. රජ්ජු එක් වශයෙන් දිලිසෙන කෙනා කියන තේරුම ওই ඊජිප්තුවේ වගේ ඈත අවස්ථාවලත් සමහර దేవතාවු කියලා නම් කරපෑට කියපු වචනයක් නැත්නම් ඒක దేవතාව කියනවා දිලිසෙන කෙනාගේ නම. මේ රාජ කියන වචනයටත් මේ දිලිසෙන බව සම්බන්ධව තිබුණා. ටිකක් බැලුවොත් අපිට දැන් පිළිගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් සමහර මිනිස්සු දැක්කා තමත් සමහර මිනිසුන්ව ඒගොල්ලෝ අනිත් අයට වඩා එක්තරා විදිහකට රූපකාය දිහා බලවත් එකපාරට දිලිසෙනවයි කියලා. වටපිටාව රශ්මියක් විහිදෙනවයි කියලා. අපේ අද විද්‍යාව සාමාන්‍ය විද්‍යාවට මේක තේරුම් ගන්න බැරි තේරුමක් නැති දෙයක්. නමුත් දැන් විද්‍යාවේ තියෙන ඔය ඕරා කියන වචනේ නැත්තම් කෙනෙක්ගේ ශරීරයෙන් ස්වභාවිකව ඉක්ුත් වෙන රැස් වලල්ලක් පිළිබඳ අදහසක් තියෙනවා. දැන් ඒක දැනීමක් තියෙනවා. ඒක විද්‍යානුකූල වචනයක් විදිහට සංකල්පයක් විදිහට එමින් පවතින මේ ඕරා එක පිළිබඳ දේ. ඔබ දැකලා ඇති ওই ශාස්ත්‍රවරුන් බුදුන් වහන්සේ වාජේස් වහන්සේ වා ඒගොල්ලන්ගේ පැරණි චිත්‍රවල හැමතිස්සෙම හිසේ රැස් වලල්ලක් ඇඳලා තියෙනවා ප්‍රබල රැස් වලල්ල. ඔන්න ඕක ගැන කල්පනා කරපුවාම මේක ඇත්තටම මගේ නම් කල්පනා මාන්දජාරෝ ශිෂ්ටාචාරයක් දැනගෙන හිටපු දෙයක් කියලා. ඒකට යම්කි සාක්ෂියක් මා සතුව තියෙනවා. ඒක ගැන නෙමෙයි මේ වෙලාවේ කතා කරන්නේ. මම කියන්න හදන්නේ එක්තරා මිනිස්සු තවත් සමහරකට තෝරාගත්ත විශේෂ මිනිස්සෙක් දිහා බැලුවහම හදිසියේ මේ ප්‍රබල විශේෂයෙන් ශීර්ෂයාවට හිසාවට ලොකු දිලිසීමක් රසවලල්ලක් දැකලා තියෙනවා. ඒගොල්ලෝ විශේෂයි කියලා දැනගෙන ඉඳලා තියෙනවා. ඒගොල්ලන් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා විශේෂ සම්බන්ධයක්. ඒ සම්බන්ධය තමයි ඒගොල්ලෝ ගුරුවරු වශයෙන් පිළිගන්නේ. මෙන්න මේ මහා ගුරුවරු දිහා බලනකොට ඒගොල්ලෝ රාජ කියන මේ දිලිසෙන කෙනා කියන නමින් හඳුන්වපු පුරාතන ඉතිහාසයක් දකින්න පුළුවන්. දැන් ඔය පුරාතන යුගවල අපිට තව තියෙනවා ඉන්දියාවෙත් බැලුවාම මේ යුගවල ජන ජීවිතයේ සංවිධානය වෙලා තිබිච්ච ආකාරයේ අද අපි දන්න රාජ්‍යත්වයට සම්බන්ධ කිසි දෙයක් තිබුණේ නැහැ. පුරාතන ජන ජීවිතයේ සම්බන්ධ සංවිධානය වෙලා තිබිච්ච ආකාරය. ක්‍රිස්තු පූර්ව 1500 වගේ කාලවලටත් යනකොට කෘෂි කර්මයේ ආරම්භක අවදීන් වෙනකොට උතුරු වෙනත පංචාල දේශේ නම් ජන ජීවිතේ සංවිධානය වෙලා තිබුණේ සාංගික ආකාරයකට. ඝන සංඝ නැත්තම් එකට එකතු වී සාමූහිකව කල්පනා කරපු සාකච්ඡා කරපු මිනිසුන්ගේ නායකින්ගේ ඒකරාශී වීමක් එක්සත් වීමකින් තමයි ජනපදයක් හැදුනේ. ඔන්නේ බෞද්ධ යුගයටත් පෙර තිබිච්ච ජනපද ගැන බෞද්ධ ඉතිහාසය ඊටම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එතන රාජ්‍යවරු හිටියේ නැහැ. රාජ්‍යත්වයක් තිබුණේ අදාර්ථයෙන්. තිබුණේ ජනපද සහ සාංගික සමාජ. ඉතින් මෙන්න මේ කාරණය බලනකොට ඊට පස්සේ තමයි මේ රාජ්‍යත්වෙ මතුවෙන්නේ අපි රජවරු මතුවෙන්නේ. අන්න එතන මට තියෙන අනුමානයක් මෙහෙම දෙයක්. මේ රජවරු අපි දන්නවා ලෝක පුරාම යුරෝපයේ වේවා අපේ රටවල ඒවා රජවරු විශේෂයෙන් රත්තරන් පළඳින්න හරි කැමතියි කියලා. ඒගොල්ලෝ ඔටුන්නක් දාගෙන හිටියා. ඒගොල්ලෝ රන් පාට සිංහාසනයක වාඩුණා. රන් පාට ඇඳුම් ඇඳලා. ඔබ හිතන්නේ ඇයි කියලාද? මෙතන තියෙන මගේ නම් අනුමානය අර පෙර සමාජවල මේ මතකේ තාම තිබුණා. මේ මතකේ දිගට මේ කාලෙත් තිබුණා. රාජ්‍ය කියලා සලකපු අයගේ ඔළුවේ ඔටුන්නක් තිබුණා. ස්වභාවික ඔටුන්නක් නැත්නම් රැස් වලල්ලක්. ඒගොල්ලන්ට මිනිස්සු සැලකුවා. ඒගොල්ලෝ මිනිස්සු එක්තරම් විදිහට පූජනීය ලෙස සැලකුවා. නමුත් මේ රජවරු මතු වෙනකොට සමාජයේ ඇතිවෙච්ච මම කියන විපරීත තත්වයක් විකරණයක් හරහා සමාජයේ දුරාවලිගත වෙලා ඉහළ තට්ටුව පහළ තට්ටුව වශයෙන් බෙදිලා සමහර අයගේ අත්වල විශාල ධනයක් රැස්වෙච්ච කාලෙ වෙනකොට ඒගොල්ලෝ પરම්පරාවෙන් ඒ ධනය තබා ගන්න උත්සාහ කරනකොට ඒගොල්ලන්ට බලය ඒ සඳහා ඒක රාශි කරගන්නකොට අන්න ඒගොල්ල තමයි මිනිස්සුන් මත පැටවුණු රජු වෙන්නේ. මේ රජවරුන්ගේ ඔළුවේ අර රැස්වලල්ල නැහැ. අර මිනිස්සු පූජනීය වශයෙන් වන්දනාමාන වලට පූජනීය දේ නැහැ. ඒගොල්ලෝ ඒක පිටින් ආරෝපණය කරගන්නවා. මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා කාටද මිනිස්සු පූජනීය සැලකුවේ, ගෞරවයෙන් සැලකුවේ කාටද කියලා. මගේ අනුමාන ප්‍රවාදය, මහාන විද්‍යාත්මක ප්‍රවාදයක් අර ඒගොල්ලෝ ඔටුන්නු දාගන්නේ රත්තරන් අඳින්නේ අනුකරණයක් වශයෙන් අර ඇත්ත රජවරුන්ගේ අර මහා ගුරුවරුන්ගේ ශීර්ෂයේ ස්වභාවිකව දකින්න තිබිච්ච ඕරයක රැස්වලල්ල මහා රැස්වලල්ල වෙනුවට තමන් එකක් දාගත්තා හදලා රත්තරන් වලින් රන් ඇඳුම් ඇඳලා වටේ රත්තරන් තියාගත්තා සිංහාසනේ රත්තරන් වලින් හදාගත්තා ඒ වගේම ඒගොල්ලෝ තමන්ට වන්දවා ගන්න පටන් ගත්තා. පැරණි වන්දනයේ වෙන තේරුමක් තිබුණේ. ඒ පුරාණ ගුරුවරු අද දක්වා ටිබෙට් රටට ගියොත් අපට හොයාගන්න පුළුවන් මේ ගුරුවරුන්ගේ විශාල ශක්ති ශරීර, ප්‍රබල ශක්ති ශරීර වලින් අත්වලින් පාවලින් සාධනීය යහපත් ධනාත්මක ශක්තියක් පිට වෙන බව ඒගොල්ලෝ දැන හිටිය හැමෝම දැන හිටිය. ජේසුස් වහන්සේ කතාවලත් මේක තියෙනවා. බුදුන් වහන්සේ කතාවලත් මේක තියෙනවා. අන්නේ ශක්තිය කෙනෙකුට යම් විදිහකට ආශිර්වාදාත්මකව පොඩ්ඩක් පිරිනැමීමේ හැකියාවක් මේ මහ ගුරුවරුන්ට තිබුණා. ඒ අත්වලින් සමහරට නලල ඇල්ලීමෙන් ඔවුන්ගේ පා ස්පර්ශ කිරීමෙන් මේ ශක්තිය ලබා ගන්න හැකියාවක් තමයි මේ පුරාණ ශක්ති විද්‍යාවට අයිති දේ. අර ශක්ති මහා ශරීරයකට ආසන්න වෙලා ස්පර්ශ වීමෙන් කකුල් ඇල්ලීමෙන් ශක්තිය ලබා ගන්න පුළුවන්කම තිබුණා. එතකොට මේ මහා ඍෂිවරුන්ගේ ගුරුවරුන්ගේ කකුල් පාද ස්පර්ශ කරේ දීනකමට යටත් වීමට ආදී ක්‍රමයකට නෙවෙයි එහෙම හේතුවක් සඳහා නෙවෙයි ආශිර්වාද නැත්නම් ශක්තිය ලබා ගන්න. දැන් මේ අලුතෙන් එන රජවරු සමාජයේ උඩ තට්ටුවට නැග රජවරු අර ඔක්කොම අනුකරණය කරනවා. හැබැයි තමන්ගේ වාසියට භයානක විදිහට. ඒ අනුකරණය කරන දේ තමයි එළියෙන් අර රත්තරන් දා ගන්නවා වගේම දැන් රජවරුන්ට ඉන්නේ යටත් වෙස්සියෝ. ඒ යටත් වෙස්සියා ලව්වා වන්දනාමාන කර ගැනීමක් තමගේ කකුල් අල්ලා පාද නමස්කාර කර ගැනීම ක්‍රම ඒ අය තනින් අනුකරණාත්මකව ගන්න පටන් ගත්තා. මෙන්න මේ වගේ කතන්දරයක් කියන්න පුළුවන් මේ රාජ්‍යත්ව පිළිබඳ ප්‍රශ්නේදී. නමුත් අපි මේක මම නිකන් මත් වශයෙන් ප්‍රවාදයක් විදිහට ඔබට ඉදිරිපත් කරේ මේ රජෝරුන්ගේ වටපිටාව ගොඩනගෙනකොට ඒකේ ඒ රජෝරු මතුවීමටයි ති බරපතල සමාජ ආර්ථික දේශපාලන සංසිද්ධීන් අපි මෙතන සම්පූර්ණයෙන් අනාවරණය කරන්නට උත්සාහ කළේ නැහැ. ඒකට සමහරට මේක වෙලාවක් වෙන්න පුළුවන්. අපි බලන්න ඕන ඒකට අපිට කොච්චර ඉඩ තියෙනවද කියලා. නමුත් මම අද මේ සාකච්ඡාවේදී මම උත්සාහ කරන්නේ මේ රාජ්‍යත්වය පිළිබඳ පුරාණ ශාස්ත්‍රවරුන් දරුව අදහස ගැන ඒක වෙනස් වෙන තැනදී රාජ්‍යත්වය මතුවෙන වෙලාවේ රටේ නැත්නම් සමාජවල හිටපු ඉහළම දැනුම් තේරුම් තිබිච්ච ප්‍රඥාවන්තයන් මේක දුටුවේ කොහොමද කියලා පොඩ්ඩක් සොයලා බලන්න. එතෙන්ට අපි යන්න ඉස්සෙල්ලා මම කැමති ඔබත් එක්ක බෙදා හදා ගන්න එකක් අත් වශයෙන් මේක සම්පූර්ණ වෙලාවට බැලු බැලමට සම්බන්ධයක් නැති දෙයක් මේක වෙළඳ පොළට සම්බන්ධ දෙයක් මගේ මිතුරා ලාල් හේගොඩ කිවිඳුන්ගේ මිකව මෙතනින් නවතින කියන කවි පොතෙන් උදුරාගත්ත උපුටාගත්ත කවියක් මම ඔබට කියන්න කැමතියි. මේක තියෙන ඉතාලම යට සම්බන්ධයක් මේ අපි කියන තේමාවට. අපි බලමු එක එහෙම මතු කරගන්න පුළුවන්ද කියලා. නමුත් මේ කවිය වෙනම අපිට රස විඳින්න පුළුවන්. ඒ නිසායි මම මේ කවිය මේ සාකච්ඡාව මැද්දේ අතුරු තේමාවක් වශයෙන් ඔබට ඉදිරිපත් කරන්නේ. මම කිව්වා වගේ මේ කවිය මම උපුටා ගන්නේ මෙකව මෙතනින් නවතිමි කියන ලාල් හැගොඩගේ කවි සංග්‍රහයෙන්. මේ කවි පොතේ තියෙනවා දෙවියන්ටත් වැඩි බලවතා කියලා කවියක්. දෙවියන්ටත් වැඩි බලවතා. මෙතන දෙවියෝ කියන්නේ කවුද මේ වැඩි බලවතා කියන්නේ කවුද කියන එකයි කවිය කියමින් අපි එක පැත්තකින් හොයා ගන්නට අවශ්‍ය. කවිය මෙහෙමයි. ගල් වැටි බැඳ වේලි දමා නවතනු හැකි වෙද දේව පුත්‍රයාණෝ අහස පොළව පුරා නික විසින් සැරිසරන සොරෝ මතින් පැන පහත් නොවන්නා වූ පහත් බිම් සොය සොයා එන්න එල දොලක් වී කරල් සදා බැතද මම සතසාගිනි නිවන සීත ගඟුලක් වී ගතසිත දෝවා පේවි මෙටි පිඬක් සමග මුසු වී බුදු පිළිම සදා নමස්කාර කර අහසට මුසු වී යන්නේ ලෝසිත සතන් තව හැර අහස් ගබඩාගෙන අම්ල කර නිවැරදි මාත්‍රා දිය කරගෙන දිය කරගෙන යයි වැව් දියඹේ කුඩ මසුන් සොයා පක්ලේ වැලි ගෝවන් පොඩි මසුන් කරා හෝරාවක අලුයම කොරහා කැටපතක් කර දැරියක් මුහුණ බැලූ දවසේ උල්පත්නම් දිගු ජල නල එක්වි ලිඳක් ලෙසින් දියවර දුන්නේ දේව මුහුණ මත යක්ෂ මුහුණ බැඳ කපාගෙන කපාගෙන ගොස් අත්පා අහිමිව උඩුකුරුවෙන් සිටින සතුරු මිතුරු දෙපසෙහි එකසේ පිපාස ගිනි නිව්වේ මෙහි කත මවගෙන් රසායන ඉල්ලා අති සියුම් මුල් සියුම් මුල් මුල් මහමුල් ඔස්සේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව ගමන් කෙරුවේ පින්තාලියක සංගවි මඟ රැක සිටි මිතුරා බෙල්ලෙන් අල්ලා බෝතලයකලා මූඩි ගසා මිලක් නියම කර රාක්කයටගත් දිවියන්ටත් වැඩි කවුද බලවතා මේක ටිකක් ඔබට පේනවන උත්ප්‍රාසාත්මක කවියක් නමුත් මේක මුල එක්තරා විදිහකට කාව්‍යාත්මකව වර්ණනා කරන දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියෝ වෙන කවුරුත් නෙවෙයි ඔබට පේනවා ජලය. ජීවදායි ජලය. ඒ ජලය තමයි සොරෝ මතින් පැන පහත් නොවන්නව පහත් දින් සොයසොයා එන්න. එහෙම නැත්නම් හැර අහස් ගබඩාගෙන අම්ල කර නිවැරදි මාත්‍රා දිය කරගෙන දිය කරගෙන යයි වැව් දියඹේ කුඩා මසුන් සොයා. ඒ දිය එහෙම නැත්නම් දේව මුහුණු මත යක්ෂ මුහුණු බැඳ කපාගෙන කපාගෙන කපාගෙන ගොස් අප්පා අහිමිව උඩුකුරුවෙන් සිටින සතුරු මිතුරු දෙපසේ එකසේ පිපාස ගිනිනුවේ. මිනිසු තමන්ගේ මෝඩකමට දේව මුහුණ මත යක්ෂ මුහුණ බැල මරාගතත් ඒ දෙපැත්තේ මරා ගන්න මිනිසුන්ගෙත් ඒ තුවාලලා ඉන්න මිනිසුන්ගේ දෙපැත්තේ ඉන්න ඒගොල්ලන්ගේ පවස නිවන්නේ වෙනසක් නැතුව මේ දිය. අන්න එසේ වූ මේ දේව පුත්‍රයාණෝ දිය නැමැති දේව පුත්‍රයාණෝ පින්තාලියක සංගවේ මගරක සිට මිතුරා පින්තාලියක හිටියත් මේ දේව පුත්‍රයාණෝ බෙල්ලෙන් අල්ලා බෝතලයකලා මූඩි ගසා මිලක් නියම කර රාක්කෙටගත් දෙවියන්ටත් වැඩි කවුද බලවතා? ඒක තමයි කවියා නගන ප්‍රශ්නේ. එතකොට මොකක් හරි විශාල විපරීත බවක් තමයි මේ කතන්දරයට අයිති වෙන්නේ. මේ විපරීත බව මොකක්ද? මේක බුදුන් වහන්සේගෙත් එක අවස්ථාවක තිබුණා මේ ආනන්ද හාමුදුරන්ට කියනවා මේ මුල් වෙළඳ වාණිජ්‍ය ලාභය මත දුවන ලෝකේ පටන් ගත්ත වෙලාවේ වාණිජත්වෙම නෙවෙයි ලාභය මත දුවන තණ්හාව කෑදරකම පොදි බැඳගත් ක්‍රියාදාමයක් පටන්ගත් මොහොතේ බුදුන් වහන්සේ වරක් ආනන්ද හඳුරන්ගෙන් අහන ආනන්ද දැක්කද සර්පයා කියලා මුදල් මෙතන මුදල් සංකේතවත් කරන්නේ අර දිවිල්ල අර මහා බලවතා අර නැත්නම් වෙළඳ පොළ අර කෑදරකම දෙවියන්වත් පාගගෙන යන කෑදරකම පාගගෙන යන දේ. දැන් මේ මේ කෑදරකම තමයි මෙන්න මේක තමයි බුදුන් වහන්සේ තවස්තාවක් අවස්ථාවකදී යෝජනා කරන්නේ අර උන්වහන්සේගේ කාලේ මතුවෙන රාජ්‍යත්වයේ මුල කියලා. රාජ්‍යත්‍ය පැන නගන්නේ ජනපද හරහා සහජීවණයෙන් බෙදා හදාගෙන තිරස් අතර තිබිච්ච බලයක් හෝමාරු කරගනිමින් නැත්නම් සිරස් බලයක් උස් පහත් බෙහෙදයක් නොතිබිච්ච තැනකට මේ උස් පහත් බෙහෙදේ එමින් බෙහෙදකාරී වෙමින් ඉහළට නැගගන්නා එක්තරා කණ්ඩායමකක ප්‍රභූ කණ්ඩායම් වල අවසාන අග්‍රඵලය වෙන්නේ රජු. හැබැයි ඒක පිටපස්සේ ඒක දුවන්නේ මහා කෑදරකම මහා අර ඒකත් එක්ක එන ක්‍රූරත්වය පා ගන්න තියෙන තමන්ගේ తත්වය රැක ගන්න තියෙන කෑදරකමින් ඒ තණ්හාවෙන් මතුවෙන දිවිල්ල ඒකත් එක්ක එන ගතිකයන් ඒකත් එක්ක එන මානෝ මනෝභාවික වශයෙන් තියෙන ක්‍රූරකම් මේවත් එක තමයි මේ ඉහළ තට්ටුව නිර්මාණය වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාව මම මට පේන විදිහට හුඟක් දුර අපිට යන්න වෙනවා. නමුත් මම ඔබට කියන්නම් බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ඉතා පැහැදිලිව මේ රාජ්‍යත්වයට පෙර රජු එන්නට පෙර තිබිච්ච ක්‍රමය ජනපද ක්‍රමය ඉතුරු වෙලා තිබිච්ච වජින්ගේ දේශය නැත්නම් ලිච්ඡවින්ගේ දේශය විනාශ කරන්න රජ කෙනෙක් මානද්දී බුදුන් වහන්සේ මතක් කරනවා මේ මේ ලිච්ඡවින්ගේ දේශය ඒ පුරාතන ක්‍රමයට අනුව සප්ත අපරිහානි ධර්ම රැකගෙන හිටියොත් ඒගොල්ලන් වටන්න බෑයි කියලා. ඒ සප්තේ අපරිහානි ධර්ම වලට පිටුපස්සේ තියෙනවා මේ අපේ සන්තාගාරේ නම. මොකද මේ සන්තාගාරේ නම කියලා මම කිව්වේ. මේ වජ්ජීන් රැස්ුනේ සම්මුතියෙන් සාකච්ඡාවෙන් දේවල් තීරණය කරන්නේ සන්තාගාරයට. ඕ කූටාගාරයට. ඒ සන්තාගාරය අන්නේ මහා පුරාතන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වපු කූටාගාර ස්ථානය. ඉතින් වජ්ජින්ට දෙසපු අපරිහානි ධර්ම හතක් තියෙනවා. මේ හතරේ තිබිච්ච එක දෙයක් තමයි ප්‍රධාන පළවෙනි දේ තමයි ඒ අදාළ වෙලාවේ වාරිකව අවශ්‍ය රැස්වීම, ඒ සාකච්ඡා සම්මන්ත්‍රණ කිරීමේ, ඒ පැවැත්වීමේ සම්ප්‍රදාය. ඒක කඩන්න හොඳ නෑ. ඒක අප ඒ ධර්ම වලින් එකක් තමයි ඒ රැස්වීම. සන්තාගාරයේ රැස්වීම. දෙවෙනි එක තමයි එතන සමගිව ඒ රැස්ව ඉඳලා සමගිව සාකච්ඡා කරලා සමගිව සම්මුතියට ඇවිල්ලා සමගිව විසිරලා යනවා කියන අදහස. ඒතර මේ මුළු ක්‍රමයට දේශපාලන ක්‍රමයට අයිති මූල ධර්ම දෙකක්. ඊට තුන්වෙනි එක තමයි ඒ සම්ප්‍රදායට අදාළ පැනවූ දේ අලුතෙන් පනවන්න එපා. නොපැනුවක් පනවන්න එපා. අලුත් දේවල් ගේන්න එපා. අලුත් දේවල් ගේන්න එපා කියලා කියන්නේ ඒ සම්ප්‍රදාය රැක ගන්න අවශ්‍ය දේවල් පනවලා ඉවරයි. ඒක කැඩුවොත් එමනම් වජින්ගේ සම්ප්‍රදාය නැත්නම් මහා සම්මුතිවාදී සම්ප්‍රදාය බිඳෙනවා. ඒ නීති කඩ කරන්න එපා, පැනෝ නීති කරගන්න එපා. පෞරාණික වජ්‍ය ධර්ම පිළිගෙන ඒ අනුව පවතින්න කියන එක තමයි තුන්වෙනි අපරිහානි ධර්මය. ඊගොඩ වැඩිමහල්ලන්ට ගරු කිරීම, ඔවුන්ගේ වචනයට ඇහුම්කම් දීම. මෙතන මේ අදාර අර්ථයෙන් වැඩිමහල්ලෝ නෙවෙයි මේ ඉන්නේ පුරාණ අර්ථේ. ඒ පැරණි මිනිස්සේ සම්ප්‍රදාය තුල ඒක රැකගෙන ආපු මහා ප්‍රාග්ධ මිනිස්සු. ඒතකොට ඒගොල්ලන්ට ඇහුම්කන් දෙන්න කියන අදහස. ඒ කාලෙට ඒක හරියටම හරි. ඊගාවට අද භාෂාවෙන් කිව්වොත් සමාජ ලෛංගිකත්වය පිළිබඳ දේ. ඒතකොට ඒක පැහැදිලිවම තියෙනවා පස්වෙනි අපරිහානි ධර්මය තමයි මේ වජ්‍ය දේශයේ ස්ත්‍රීන්ට බලාත්කාරකම් කරන්න එපා. බලාත්කාරයෙන් තමන්ගේ වාසයට ගෙනෙන්න එපා. නැත්තම් පැහැරගෙන යන්න එපා. විවාහය කියන එක ඊටාම සම්මුතියෙන් සාමූහිකව මේ වජ්‍ය දේශයේ සම්ප්‍රදායට අනුව යන්න ඕන. ඒ විවාහය කියන එකටත් ඇතුළට බලාත්කාරය ගේන්න එපා. ගැහැණිය, ස්ත්‍රිය, කාන්තාවට බලාත්කාරය පමුණවන්නට එපා කියන ඉතාම වැදගත් අපරිහානි ධර්මය. ඊගොට ඒ කාලෙට අයිති ඒ පැරණි දිවිස් දේවතාවුන් ඒවා પરම්පරාගත පාපු දෙවි දේවතාවුන්ගේ සරණ පිළිබඳ ඒවා කඩන්න එපා ඒවා පවත්වාගෙන යන්න කියන එක. අවසානයේදී තමයි මේ දක්ෂිණාභූ මහාන බමුණ නැත්නම් පුරාතන ශ්‍රමණ බ්‍රාහ්මණින් නැත්නම් මේ පැරණි සම්ප්‍රදායේ අවසානයේ ගත්තාම මේ ධර්මයේ දැනගෙන හිටපු ප්‍රාග්ඥ මිනිස්සු පරණ පස්සේ කාලයක බමුණු ගැන නෙවෙයි. ඒ බමුණන්ට සලකන්න කියන්නේ. අපි මේ වජ්‍ය ධර්මයක් මතක් කරගෙන මම හිතන්නේ අපිට එවැනි සම්මුතියෙන් වැඩ කරන සමාජයක් ගැන පරිකල්පනය කර ගන්නවත් ඕන මොකද අපි රජවරු ගැන හිතන සමාජයක් රජු ස්වභාවික කරගත්ත සමාජයක් ඒ වජ්‍ය ධර්මයේ ගැන අපි ඊගාව සාකච්ඡාවකට අපි ගමු මේ වෙලාවේ මම මේ අපේ කාලය අවසන් වෙගෙන යනවා මම ඔබට ඊටාම ආදරයෙන් ගෞරවයෙන් වැඩසටහන් නිමා කරමින් ආයුබෝවන් කියනවා සිටිච වැඩසටහනට අද තාක්ෂණික දායකත්වය මලින් ප්‍රදේශප්‍රිය. සිටිච චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය. ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක